සම්පන්න පින්වත්නි අපි මේ නිසරණමණේ මේ වගේ බ්‍රහස්පති දවසේ හම් වෙන කැම අවස්ථාවකම ධර්ම දේශනාවකට අවස්ථාව සලස ගන්නවා. ඒක බොහෝ විට අපි විපස්සනා ධර්ම දේශනාවක් විදිහටත් ධර්ම දේශනා මාලාවක් විදිහටත් පවත්තන එක තමයි කරගෙන ආපු චාරිත්‍රය. ඉතින් ඒ සඳහා අපි කරන්නේ සර්වචනාචි විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් නැත්නම් සූත්‍ර පාළියක් ඉදිරියෙන් තියාගෙන ඒ අනුව දේශනාවලියක් විදියට පවත්වන එකයි. ඒ නිසා අපට දවසින් දවස ඒකම මාතෘකාවේ ටික ටික ටික ටික ගැඹුරට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව අපි එකම පිළිසක් එකම වහලයක්කට නිතිපතා හමු නිසා අපිට අවස්ථාව තියෙනවා මාතෘකාවක ගැඹුරට යන්න. මේ දවස්වල අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච දීර්ඝ සූත්‍රයක් නැත්නම් දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒකට පසුම් වෙච්ච පුද්ගලයාගේ නම අනුව නම තියලා තියෙන පොට්ටපාද සූත්‍රය කියලා. ඒක ඇත්තටම සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් තබන ලද නමක්. මේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයා පිරිසක් තන වඩාගෙන සර්වචනාංශී වැඩ ඉන්න සවැත්නුර ජේතවනාරාමේ කිට්ටුවක තවත් ආශ්‍රමයක් කරලා තියෙනවා. දෙපිරිස විවිධ අදහස් මත මතාන්තර තිබුණට බොහොම සුහදව සතුටින් සාමීචයෙන් කතගත කර බව පේන්න තියෙනවා. ඒ වගේම මේ සමය වෙන විට ඉන්දියාවේ ගොඩාක් මේ දාර්ශනික පැත්ත, ආගමික පැත්ත, ජීවිතය පිටවද ගැඹුර වෙනදට වඩා සාකච්ඡා වෙච්ච යුගයක් බවත් පේන තියෙනවා. ඉතින් දවසක් සරුවචන් වහන්සේ උදේ වරුවේ හඳ පෙරවගෙන පාත්‍රෙත් අරගෙන පින්න පාති වඩින්න ආකාශයේ දිහා බලනකොට තාම කල් වේලා වැඩි. ඒ නිසා සරුවචන් වහන්සේ පින්න පාත ගමනේ මග අතරමඟ තියෙන මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරාමයට වඩිනවා. වඩිනකොට මේ පොට්ටපාද පරිබ්‍රාජක බොහොම සතුටු වෙනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපි ඉන්න දිහාවට වඩිනවා කියලා චරවචනාංශගේ වැඩපෙවීම ගරු කිරීමක් වශයෙන් නැවත නැවත සිදුවන දකින්න මනාපයක් වශයෙන් තමන්ගේ පිළිස නිස්සද්ද කරනවා සර්වඥාන්සේ සද්ද කරනවට කැමති නෑ නිස්සද්ද වෙන්නේ කියලා. ඉතින් සර්වඥාන්සේ ගිහිල්ලා වැඩ ඉඳලා ඒ පිළිසගෙන් මොකද්ද මේ කතා කරව හිටියේ ආදි වශයෙන් සතුරු සාමීචර මුල කරනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා තමගේ ගෝලයන් වෙනුවෙන්නොත් ਸਰවචන්හන්සේ කෙරෙහි ඇති දැනීම නිසාත් කියනවා කතාව තිබිච්චාවයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ වැදගත් උතුමෙක් අපේ ස්ථානට ආවට පස්සේ අසාධන ගත යුතු ගැඹුරු කරුණු තියෙනවා කියලා ਸਰවචන්හන්සේගේ අවධානය වෙනත් කාරණාට යොමු කරනවා. යොමු කරලා මේ මුළු සූත්‍රේ දිහාම පුරාවටම දිවිනේ සංඥා ස්කන්ධය දිහාවට ගැඹුරකට පංචස්කන්ධයේ නාමස්කන්ධයට වැටෙන සංඥාස්කන්ධය දිහාට අවධානය යොමු කරමු. යොමු කරවන්නේ වෙච්ච සිද්ධියක් කියලා. ඒ ਸਰවඥාන්සේ වැඩම කරන්න නොබෝ කලකට කලින් කුතුහල ශාලාවේ නැත්නම් සාකච්ඡා ශාලාවේ නැත්නම් ප්‍රජා ශාලාවේ රැස්වෙච්චි ප්‍රභූන් පිරිසක් මේ අபிසඤ්ඤා නිරෝධය කියන මාතෘකාව අරගෙන මත ප්‍රකාශ කළාය. මේ මත තීරණයකට එන්නේ නැතුව එක එකනාගේ මත අනුව විනිශ්චයකටපත් වුණායි කියලා පොට්ටපාද පරිප്രാජිකය සර්වචන් වහන්සේට මේ වෙච්ච මේ සම්මන්ත්‍රණයේ සාකච්ඡාවේ සාරාංශ කියනවා. සමහර ඇත්තෝ කියනවාය මේ හිතට සංඥාවල් එන්නේ අපිට හැඳිනීම් ලැබෙන්නේ අපි අපි යම් දේවල් හඳුනාගන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉන්ටපු ගමන් සංඥාවක් වෙනවා ඉඳපු ගමන් සංඥාවක් යනවා. ඒකට කිසිම පසුබිමක් නැති කියලා කට්ටියක් කියනවාය. තව කට්ටියක් කියනවාය ඒ අපිට එක එක හැංගීම් මෙන්නේ හොඳට බණ භාවනා කරන ඉදිරිවර ප්‍රාත්‍යහාරයේ සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් අපේ හිතට සංඥා පොවනවා වශී කරනවා කරන වශී අනුව සංඥා එනවා ඒත් ඔය වයින් කරනකොට සංඥාව නැති වෙනවා කියනවා. ඒත් තව කට්ටියක් කියනවා අය එහෙම මෙලොවේ ඉන්නා වූ බණ භාවනා කරන්නා වූ ශ්‍රමණක් බ්‍රාහ්මණය නෙවෙයි බලධාරී දිව්‍ය බ්‍රහ්මියෝ ඉන්නවා. ඒ දිව්‍ය බ්‍රහ්ම ඇත්තෝ අපේ හිත වලට සංඥා ඇතුල් කරන විට අපි සංඥී වෙනවා. ඒව අයින් කරපුවාම අපි සංඥාව නැති වෙනවා කියන්නේ. හතරවෙනි කොටසක් කියලා තියෙනවා නෑ නෑ සංඥා කියන්නේ ආත්මයයි. ආත්මය කියන්නේ සංඥාවයි කියන්නේ. ඉතින් මේ පොට්ටපාද පරිප්‍රාතිකගේ මේ ස්වාධීන වාර්තාව විග්‍රහ කරන සරුවචනාංශයේ අ හේතු අප්‍රත්‍ය කතාව කුටිම දුරවන් කරන. ඒක නාස්තික කතාවක් කියලා. ඊට පස්සේ මේ පොට්ටපාද පරිබ්‍රාජිකයට ඒ සංඥාව පිළිබඳව විස්තරයක් කරලා දෙනවා. ලෝකයා ඉන්නේ කාම සංඥාවේ බව. ඕලාරික කාම සංඥාවේ ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ මනුස්සයාට ඔය එහාට ගිය සංඥාවක් පිළිබඳ හැඳින ගන්නවත් සාකච්ඡා කරන්නවත් හිතන්නවත් වෙලාවක් නැහැ මේකටත් කල්මදී. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් සමහර පිං ඇති ඇත්තෝ මේ කාමෙටම දවස ගත කරන්නේ නැතුව කාමෙටම ජීවිතය ගත කරන්නේ නැතුව ඒ తాවකාලික හොයේ කාමයෙන් බැහැර වෙලා එහෙම නැත්නම් අභිනිෂ්ක්‍මණය කරලා බණ භාවනා කිරීමේදී හිත රූප සංඥාවට වැටෙනවා. ඒක රූපාත්ත භාවයකට වැටෙනවා. ඒ වැටුණාට පස්සේ යාට තේරෙනවා අනේ මේ මිනිස්සු ඉපදිලත් මනුසාත්ම භාවය මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභෙමයි තියාගන්නේ නැත්තන්ට රූප ධානයක් හිමි නෑ ඒගොල්ලෝ හිතනවා කොහොම කරන්නද කියලා. ඒ තරම්ම යැත්තෝ පිරිච්ච මානසිකත්වයකින් හීන දින මානසිකත්වයෙන් නීච මානසිකත්වයෙන් ගත කරන්නේ. ඉතින් සමහරු මේ රූපී ආත්ම භාවයේ ඉඳලා අරූපී ධාන වලට හිත වැළුවාම ඒ යැත්තන්ට පේනවා බොහෝ දෙනාට කාම ලෝකවත් ඉක්මනට බැරි වුණාට ඉතාම සුළු පිරිසක් රූප ධාන ලැබනවා. රූප ධානය වලටමුත් එහාට ගිය අරූපී ධානයට ගියාම සංඥාව ආකින්චඤ්ඤායතන කියන සංඥාවක් ඇත්තේම නැතිවට බසන්න පුළුවන්. ඊට පස්සේ නේම සංඥා නා සංඥායතන කියන සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තන්ට යන්න පුළුවන් කියන්නේ. ඉතින් මේ විස්තරය කියනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා බුදුහාමුදුරන් ළඟට බැගෑවිලා අහනවා ස්වාමීන් වහන්සේ මවන්නේ කොට එවැනි දෙයක් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඒතර කියන බෑ කියලා. ඔබ මේ මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන මිත්‍යා දෘෂ්ටිය කනට උගන්වන ගමන් එහිම සැදී පැහැදී ගත කරන ඔබට කදාහකවත් එහෙම මේ සංඥා පිළිබඳ ගැඹුරකට යන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම පොට්ටපාද කියලා කියන්නේ කීකිය අතරම කෙනෙක්. ඇත්තටම පිරිසකට නායකත්වය දෙන කෙනෙක්. ඇත්තටම ආගමික කෙනෙක්. ඇත්තටම ආධ්‍යාත්මික කෙනෙක්. නමුත් වැරදි අදහස. ඉතින් ඊට පස්සේ සර්වචන්ස බින්දපාත වෙනවා. ඊට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාට ඒ තමන්ගේ ගෝල බාල පිළිස දිගටම කෙනහිලි බස් කියනවා ਸਰවඥාන්සේ කියන කියන දෙයට අහුම්කම් දෙනවා ਸਰවඥාන්සේ බණින හැමදේමත් බාර ගන්නවා අපි වෙන වචනයක්වත් කතා කරන්නේ මොකද්ද ඔයගේ තියෙන නායකත්වය මොකද්ද ඔබතුමා කියන කතාව මේ සංඥා පිළිබඳ කියලා හොඳටම දොස් කියනවා ඒකට පාද පරිබ්‍රාජික කියනවා මම දන්නේ මට තේරෙන විදිය නම් බුදුහාමුදුරුවෝ කියන දෙයට විරුද්ධව කතා කරන දෙයක් නැහැ එතුමා කියන එක ඇත්තයි කියලා කියලා පිළිස නිසද්ද කරනවා දවස් දෙකක් විතර මම හිතන්නේ මේකයි පිළිසෙකක් හැරෙනවා මේ අදහස. ඊට පස්සේ චිත්තහත් කියන පරිබ්‍රාජකයා පොට්ටවාදගේ පරිබ්‍රාජකයෙක් ගෝලෙක් කියනවා අපි නැවතත් යමු සරුවචන්නාංශේ ගාට එදා වෙච්ච කතාවේ ඊතුරු කොටස තේරුම් ගන්න කියලා. ඊට පස්සේ මේ දෙන්න සරුවචනාංශ ළඟට හමු වීම මේ සූත්‍රයේ ඊගාව කොටස. එහෙම ගියාට පස්සේ අර නතර කරෝ තැන ඉඳලා චිත්තහත් සාරිපුත්‍ර සාකච්ඡාව මෙහෙවනවා. සාකච්ඡා මෙහෙवला සර්වජන් වහන්සේට අවස්ථාවක් ලබා දෙනවා ඒ දුෂ්කර දේ නැවතත් මතක් කරලා දෙන්න. ඊට පස්සේ අර කලින් කිව්වා වගේම සර්වජන් වහන්සේත් ඒ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ආදී මේ ජීවිතේදීම අත්දකගත හැකි යම් යම් සමාධි මට්ටම් හරහා මේ සංඥාව මේ මතු පිට ගොජ දාන මේ මතු පිට එකිනෙකා කා කොටා වැටෙන මතු පිට එකිනෙකා කුලංකා ගන්න සංඥාව නෙවෙයි බොහෝම සාන්ත ගැඹුරු සංඥාවල් වලට ඒ සාකච්ඡාව ගෙනියලා චිත්තාත සාරිපුත්තත් එක්ක තමයි සාකච්ඡා වෙන්නේ. හැබැයි එතකොට පැත්තක මේ පොට්ටපාද පරිබ්‍රාජිකය ඉන්නවා. ඉඳලා චිත්තාත සාරිපුත්තගේ තියෙන මේ කාරණා කාරණා පිළිගන්න පුළුවන් ගතියත් විචක්ෂණ බුද්ධියත් නිසා සාකච්ඡා වාරේ වෙන්නට වැඩිය ගැඹුරකට යනවා. ගැඹුරට ගියාට පස්සේ අපි මේ දීර්ඝ විස්තර මේ වෙනකොට අපි දේශනා 28ක් මාර්ගයෙන් කරලා තියෙනවාද 29 වෙනි දේශනාව යන්නේ ඒ කෙටි කිරීමක් වශයෙන් මම මේ වෙලාවේ මතක් කරන්නේ එතකොට මේ චිත්තාත සාරිපුත්ත බුදුචාරණ වහන්සේත් එක්ක සාකච්ඡාවේදී බොහෝම ලස්සන තර්කයට දර්ශනයට විමසුන්නෝනට එහෙම නැත්නම් ණය විපස්සනාට ගැළපෙන බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි අපි යම් වෙලාවක කාම ලෝකේ නම් ඉන්නේ. ඒකට කියන ඕලාරික මේ ලෝකයේ හැකන දිවනාසයේ කාය පිනවීම සඳහා ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරමින් රණ්ඩු සරුවල් කරමින් ගත කරන මේ කාම ලෝකේ ඉන්නකොට ඒ ආත්ම භාවයට ඒ අත්පටිලාභයට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. නිකන් තිරිසං ආත්පටිලාභයක්. කුරිම කියනවා ගොරෝසු තිරිසං ආත්පටිලාභයක් වගේ. ඒ අත්පටිලාභේ අපි සැදී පැහැදී ඉන්නා තාකල් කවදාකවත් එහෙම කෙනෙකුට ඒ ඉන්න මොහොතේ රූප ධානයක සැප විඳින්න හෝ රූප ධානයක සමවදින්න හෝ රූප ධානයක අත්දැකීමක් ලබන්න බෑ. ඒ වගේම අරූප ධානයක් කරන පිළිබඳව හිතක් හෝ සැප විඳීමක් හෝ සමවැදීමක් කරන්න බෑ. මොකද එයා ඕලාරික ආත්පටිලාභේ මේ උර්ග ජීවිතේ කහකොට වැටෙන ජීවිතේම මත් වෙලා ඉවරයි. යම් මෙහෙකින් යම් කිසි කෙනෙක් ඒකතාවකාලිකව ස්ථිරව තැහැරලා දාලා ප්‍රතිපදාවකට බැහැලා බඩ භවනා කරලා නීවරණ ධර්ම යටපත් කරගත්තොත් එහෙම නැත්නම් කාම ලෝකයේ යටපත් කරගෙන රූපී අත්පටිලාභයකට එළඹුණොත් ඒකේන ඒකේ ඉන්න අතාකලයට කවදාකවත් තමගේ ගෙවල් දොරවල් ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. අමුදරුවන් ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. හරක බාන ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. රත්තරන් මිනිමුතු ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. වගකීම් ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන් ගත කළ ඕලාරික අත්පටිලාභය ගැන හිතන්න බෑ. රූපී ධානයක ඉන්න කමක්. ඒ වගේම තමයි යාට අරූපී ධානයක හිතන්නත් බෑ. මොකද දැන් එයා රූපී ධානයට ඇලිලා ඒකේ බැඳිලා ඒකේ নিমগ্ন වෙලා ඒක අල්ල බදා ගන්න. අල්ල බදාගත්ත පස්සේ අර ඕලාරික අත්පත්ලාභයට අක්කප වෙනවා. මේ බව දැනගෙන දැන් මේ එක පිම්මක් පැනපු කෙනා අරූපී අත්පත්ලාභයකට ගියොත් නැත්නම් අරූපී ධානයකට ගියොත් එයාට අරූපී ධානයක ඉන්න ගමන් කොහොමදක්වත් ඕලාරික අත්පත්ලාභය ගැන අමුදරුවන්, ගෙවල් දොරවල්, හරක බාන වස්තු පිටිවල ගැන ආස්වාද කරන්න බෑ, දැක ගන්නත් බෑ, දැනගන්නත් බෑ. ඒකෙන් එයා අභව්‍ය වෙනවා. ඒ වගේ මෙයාට රූපී ධානයක සැප නැත්නම් නිමිත්තක අරමුණක ආස්වාදයක් ලබන්නත් බෑ. හිත පවතින ඒකාන්තෙම අරූපී මට්ටමක අරූපී අත්පත්ලාභේ ඉන්නකොට ඕලාරික හෝ රූපී අත්පත්ලාභේ ලබන්න බෑ. මේ නිසා මේ තුනෙන් එකක් එකවරකට ලබන්න පුළුවන්. මේකෙන් කොයි එකේද ඉන්නේ ඉන්නේ කල්ලා ගන්න. ඒකෙන් හිත පිරෙනවා. ඒකෙන් හිත මත් වෙනවා. ඒකෙන් හිත ඉහවා යනවා. ඒකෙන් හිත নিমগ্ন වෙන නිසා ඉන්න එකේ වපසරිය දැන ගන්නවා මිස ඒකේ ඉඳගෙන වෙන එක ගැන හිතන්න බෑ. මේ නිසා එකවරකට එකයි තියෙන්නේ. නමුත් හැකියාවල් තුනක් තියෙනවා. මේ තුනෙන් කොයි එකේද තමයි ගත කරන්න කියන එක ඒ පුද්ගලයාගේ ඉතින් ප්‍රතිපදාවේ හැටියට ඒ පුද්ගලයාගේ ආගයන් ආඩම්බරයට සිද්ධ වෙනවා කියන. ඉතින් මේක හරීම වැදගත් මාතෘකාවක්. මේ පොට්ටපාදික ධර්මයේ හැටියට බලුවත් ඒකට ඉන්දියාව පැවිදිච්ච ධර්ම වල හැටියට බලුවත් අද නැත්නම් බුද්ධ ධර්මයේ බලුවත් අද තියෙන தත්ත්වය බලුවත් අපිට ජීවිතය කියලා කියන්නේ මොකක් ප්‍රස්තාවල් තියෙන එකක්. නමුත් හම්බ වෙන දේ අල්ලගත්ත දේ බදාගත්ත නිසා ඒ බදා ගැනීමේ සාපෙට අපිට අනිකුත් සියලුම ප්‍රස්තාවල් සදාහටම නැතු වෙලා යනවා. ඒක නිසා අපි දන්නේත් නැහැ අපිට මේ වගේ අවස්ථාවල් තියෙනවා කියලා ප්‍රස්තාවල් තියෙනවා කියලා මොකද අපි අල්ලන අල්ලන දේ බදා ගන්න. ඒක ਸਰවචනාංශි දේශනා කරලා තියෙන්නේ මේ තණ්හාවේ ස්වરૂපයක් තමයි తත්‍ර తත්‍රාබිනන්දනි. කොතනද තිබ්බේ ඒක බලපදා. ඒක හරියට රත් වෙච්චි කබලකට වැටිච්ච අමු මස් පිටක් වගේ. චිරි චිරි චිරි චිරි චිරි ගහලා අර කබල බදාගෙන ඉන්නවා. ගැලවීමක්වත් වෙන විකල්පයක් ගැන කල්පනා කරන්නේ නැහැ. මේ නිසා මේ මනුස්සයා එහිම ගැලීගෙන එහිම ඊර්ෂ්‍යා කරමින් එහිම රණ්ඩු කරමින් ඒකටම ගෙවලෙක් වෙනවා මිස මේ පිට මින් එහා කොච්චර සුන්දර ජීවිත තියනද රණ්ඩු සරුවලින් තොර සහැල්ලු නිතරංග ජයක් ලැබෙන ආත්ම තියනවා කියන එක අත්පටිලාප තියනවා කියන එක හිතන්නම බෑ. ඒ මනුස්සයා හිතන තියනවා නම් පේන්න eBay. එහෙනම් අනික කියන අපිට දැනෙන්න එපා. මොකද අපිත් මේ බොහොම සක්‍රීය මිනිස්සුනි. අපිත් බොහොම උනන්දුවෙන් කටයුතු කරන අයනේ. අපිත් බොහොම අභිවෘද්ධියට කැමැති අයනේ කියලා කටමැද දොළවුවට අල්ලගන්න එක අල්ලගැනීමේ දැඩිකම නිසා නැත්නම් තෘෂ්ණාවෙන් නැතර නොවි උපාදාන කරන නිසා ඒ කෙනාට එකෙන් ගැලවීමම දුකක් වඩපත් දුකක් නෙවෙයි වෙන්නේ අතර ඒක ගැලව හොඳ තැනකට වැටෙන්නේ නමුත් ගලවන්න බෑ. ඒක හරියට කියනවා නම් අපායට ගිය මිනිහා අපායට ගියාට පස්සේ මිනිහ කියන්නේ නිරිසතා. ඒ ආත්ම භාවයෙන් මැරෙන්නට බයයි. ආයෙත් කොහොම කොහම හරි අපායෙම වතුර ටිකක් බීලා හරි ක්ලාන්තේ අරගෙන අපා ජීවිතයට වෙනවා. එයා දන්නේ නැහැ අපායෙන් ගැලවුණොත් යන දිනේ කොහොම තිරිසන් භවයකට. දැන් යක්ෂ ප්‍රේත භවයකට. එහෙම නැත්නම් මනුස්ස භවයකට. නැත්නම් දේව භවයකට, බ්‍රහ්ම භවයකට දන්නේ අර අපායෙන් එක අපායට කැමති. කරවිලි වැඩිච්ච පණුවාට කරවිලි තිත්ත තරස තේරෙන්නේ නැහැ. තක්කුස්සි හොදන රස්සාව ගත්ත මිනිහා අසුචි අස්කරන මිනිස්සයා වසලයා ඒ රස්සාවෙන් අස්කිරොත් කනගාට වෙනවා. මොකද එයා දන්නේ ජොබ් එක විතරයි. ඒකේ ඕවර් ටයිම් දෙනවා නම් එයා හරි කැමතියි. ප්‍රොමෝෂන් දෙනවා නම් වෙන ලොකු අසුචි ගොඩක් දෙනවා නම් ආ හරි සතුටු වෙනවා. නගරේ උත්සව තියෙන දවසට කසල සෝදකයා සතුටු වෙනකොට මට අද ඕවර් ටයිම් ගන්න පුළුවන් අසුචි වැඩි කියලා නගරේ. නගරේ කසල වැඩි කියලා. ඒ වගේ තමයි මේ ඕලාරික අත්පටිලාභය. ඊට පස්සේ මේ අත්පටිලාභ වශයෙන් ප්‍රධාන වශයෙන් භවයේ අපිට අවස්ථා තුනක් තියෙනවා. ඉපදෙන 99.99%ක් මිනිස්සුම දන්නේ ඕලාරික අත්පටිලාභේ විතරමයි. ඒකේ තමයි මේ රණ්ඩු සරුවලේ. ඒකේ තමයි මේ පෙම් කරච්චලේ. ඒකෙම ගත කරමින් එක එක පරයන්නට මෙන්න ග්‍රීස් ගහනකින් උත්සාහ කරනවා වගේ නැටුවට මිනිස්සෙකුට රූපී අත්පටිලාභයක් අරූපී අත්පත්ලාභයක් පේන්නේත් නෑ දැනෙන්නේත් නෑ මොකද ඒ තරමටම ඔලාරික අත්පත්ලාභේ ගිලිගෙන ඉන්න නිසා නිමක් වෙලා ඉන්න නිසා අපි ගිය සුමානේ මේ වගේ හම්බෙච්ච අවස්ථාවේදී පැයදී සාකච්ඡා කරා මේ වාගෙම බණ භාවනා නොකරන නමුත් කල්පනා ශක්තිය ඇති කෙනෙකුට මේ චිත්තහත් පාරිශුද්ධ සාරිපුත්ත කියන මිනිසයා පරිබ්‍රාජකයා අපිට තවත් මේ වගේ විකල්ප රාශියක් ජීවිතේ තියෙන නමුත් අල්ලගත් එක අල්ල බදාගෙන රණ්ඩු කරන ගතිය පෙන්වන්න තවත් පැතිකඩක් පෙන්වනවා. අපි යම් චිත්තක්ෂණයක අතීතේ වැරදිච්ච දෙයක් ගැන නිමග්න වෙලා ගත කරන වේලාවක අපි කොච්චර ඒකේ නිමග්න වෙනවද කියනවනම් වර්තමානයේට මම දැන් මෙතන කියන එකට කොහොමටත් එළඹ වාසය කරන්න බෑ. ඒ තරම්ම අතීත දේ අපිව පෙළනවා. අතීතය ගැන පශ්චාත්තාප වීම ලොකු වගකීමක් කරගෙන ඒ මොහොතේ වුණත් වර්තමානට එන්න පුළුවන් ආවොත් ඔය චිත්තක් චිත්ත පීඩාව නැති වෙනවා කියන එක කොහොමඩක්වත් අතීතය ගැන දැවෙන කෙනාට අඳුල දෙන්නත් බෑ ගන්නත් බෑ ඒ වගේම අනාගතයක් තව තියෙනවා පශ්චාත්තාප වීමකට වැඩිය කියලා හිතන්න ගියොත් මේ මනුස්සයා ගහනවා එසේ කියන්නේ මේ මෙච්චර අනතුරක් වෙලා මෙච්චර කරදරයක් වෙලා මම පශ්චාත්තාප වෙද්දී මොන බණ භාවනාවක් කරනවද මොන අනාගත අභිවෘද්ධියක් ගැන කල්පනා කරනද කියලා එයා අතීතයේම নিমগ্ন වෙනවා මේක තමයි වයසට යනකොට අසාර්ථක ජීවිත ගත කරන අය සිද්ධ වෙන දේ. Taman කරපු දේවල් බින්ද පශ්චාත්තාප වෙනවා. එයාට මේ දැන් වුණත් භාවනා කරන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැහැ. දැන් වුණත් අලුත් විෂයක් ඉගෙන ගන්න පුළුවන්, ශිල්පයක් ඉගෙන ගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන් කිව්වොත් අයියෝ බෑ, අයියෝ නෑ කියලා නෑ බෑ කිය ඉන්නවා. ඒ වගේම තමයි යම් වෙලාවක බහල වේවා තරුණ වේවා මහලු වේවා වර්තමානට එළඹ වාසය කරන කෙනාට මම දැන් මෙතන ඉන්නවා කියන කෙනාට කවදාකවත් අතී ගැන හිතන්න බෑ. හිතපු ගමන් අර්ථ වර්තමාන චිත්තක්ෂණේ කෙලසෙනවා. අනාගත ගැන සැලසුම් හදන්නත් බෑ. නිසා යම් චිත්තක්ෂණයක යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා මේ ආස්වාසේ ඉන්නේ මේ ප්‍රස්වාසේ ඉන්නේ මේ මම වම දකුවම පය තියන්නේ මේ දකුණු පය තියන්නේ කියලා ඒක එළමෙන එළමෙන අත්දැකීමට අවදි වෙලා අප්‍රමාද වෙලා ගත කරනවා නම් ඊයේත් එක කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නෑ කල්පනා කරපු ගමන් සතිය කැඩෙනවා ඒ නිසා වර්තමානයේ ඉන්න වර්තමානෙම තමයි අතීත අනාගත දෙකට අහිමි ඒ වගේම යම් කිසි තරුණ කෙනෙක් දිනුවපතන කෙනෙක් අනාගත හීනමවන කෙන වෙලාවක යාර කවදාකවත් වර්තමානට හිත ගන්නත් බෑ අතීතය ගැන හිතන්නත් බෑ ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මේ තුنين ඕන එකට යන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් දන්නේ නැහැ. අහුවෙච්ච දේ බදාගෙන අල්ලගත්ත දේට අහුවෙලා ඒකම යෙදී ගත කරන්නේ කරයිලට වෙච්ච පණුව වගේ. රත්ත්‍චි මැටි කබලට ගිලි කබලට වැඩිච්ච මස්රිත්තක් වගේ. ඒක ගැන අඬහෝ ගාමින් කොණ්ඩ කඩා දාගනිමින් ඉසాత බැඳගනිමින් අඬහෝ ගාමින් දුක ගැන කතා කරනවා. සැප ගැන කතා කරනවා. මේට වෙනස් විකල්ප ඕන වෙලාවක තියෙන බව දන්නේ මේ නිසා මිනිස්සයා ඒ තමන්න තියෙන හැම හැකියාවක්ම මත ඉඳගෙන ඒක පාගගෙන ඒක ڇප්ප කරගෙන දුක දෙන දෙයක් බදාගෙන ඒක ගැනම කතා කර කර අල්ලුගෙදිටත් කිය කිය ටෙලිෆෝන් කර කර ඒව ගැනම තියෙන චිත්‍රපටි බල බල ඒව ගැනම තියෙන නව කතා කියව කියව ඒව ගැන තියෙන ටෙලිග්‍රාම බල බල දුකම වූ කරනවා. දන්නේ නැහැ ක්ෂණ සම්පත්තිය කියන එක. ඉතින් මේ තොරතුරු දෙක අතරම තොරතුරු දෙකක් නෙවෙයි එකම ප්‍රශ්නේ දිහා බැලිය යුතු ආකාර දෙක කිව්වට පස්සේ බුදුජානනාංශ මේක අනුමත කරනවා. මිනිස්සෙක් කියලා කියන්නේ ඕනම පැත්තකට යන්න පුළුවන් ඕනම හැකියාවක් තියෙන. බුදු වෙනවා නම් බුදු වෙන්න පුළුවන්, දේවදත්ත වෙනවා නම් දේවදත්ත වෙන්න පුළුවන්. දිවි ලෝකයට යනවා, දිවි ලෝකයට යන්න පුළුවන්, අපායට යනවා, අපායට යනවා. ඒක 100%ක්ම හැම මොහොතෙම තියෙනවා. ඒ වුණාට පෙරේත ආත්මගත කරන මනස හිතෙනවා ඊයේත් පෙරේතයා, අදත් පෙරේතයා, හෙටත් පෙරේතයා. යක්ෂාත්මගත කරන එක ඊයත් යකා. අදත් යකා හෙටත් යකා. කුම්මෙය ඊයත් කුම්මෙය අදත් කුම්මෙය හෙටත් කුම්මෙය. මිනිමරුව ඊයත් මිනිමරුව අදත් මිනිමරුව හෙටත් මිනිමරුව. ඒගොල්ලෝ හිතනවා තපස්වරු ඊයත් තපස් අදත් තපස් හෙටත් තපස් අපිට බෑ. අපි ඉන්නේ අපි බොහොම පහත් මට්ටමක ඉන්නේ කියලා මෙන්න මේ මනුස්ස හිතක තියෙන මේ සම්පූර්ණ හැකියාව මොන જાතියෙන් කිව්වත් මිනිස්සෙක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ල හරියට සැක කරනවා. එහෙම කිරුවට මට බෑනේ. මට අරක නෑනේ මේක නෑ. ඒකයි සරුවචනන්ත ඉස්සලා සරුවඥ වෙලා පූර්ණ පරාසෙම අවදි කරලා මිනිස්සුන් අතට ගිහිල්ලා මමත් මිනිසෙක් මමත් උඹලා වගේම අම්මා අප්පට ජාතක වුණා මටත් උඹලට වගේම ප්‍රශ්නක් තියෙනවා දුකක් තියෙනවා නමුත් මම නිලුමක් පිපුණට පස්සේ ඒ වතුරේ නොගැලෙපි. තමයි සාරේ උරා ගන්නව මඩේ මට අඳුනගන්නේ නැතුව පිවිතුරු බවකටපත් වෙන්න පුළුවන් බව කිව්වට පස්සේ වුණත් අපි බුදුහාමුදුරන්ට වඳින්න කැමති උඩ තියන්න කැමති හැබැයි බුදු වෙන්න පුළුවන් කියලා හිතන්න කැමති නැහැ. ඒ බුදුන්ට වැඳලා බුදුන්ට මල් බුදලා නිවන් දකින්න හදන එක තමයි ආගම කියලා කියන්නේ. මටත් බුදු වෙන්න පුළුවන් කියන එක තමයි ධර්මයෙන් කියන්නේ. අපි කියන අම්මෝ අපට බෑ අපි මේ බොහොම පවුල් කරන මිනිස්සු. එහෙම නැත්නම් පවු කරන මිනිස්සු එනිසා අපට බුදු වෙන්න හිතන්න බෑ කියලා පුදුමාකාර වෙනසක් ඇති කරන තියෙනවා. හරියට ਸਰබලධාරී දෙවියන් වහන්සේ වෙන්න බෑනේ. ක්‍රීචට ක්‍රීචට ක්‍රියේට වෙන්න බෑනේ. නිර්මාපකයට නිර්මාණය කරන නිර්මාපකයට මුගේ தත්තේ නිර්මාණයට යන්න බෑනේ. ඒ දෙක වෙනස් කරලා නෝ ආගම් හදලා තියෙන්නේ. බුද්ධ학මෙත් උච්චරයි. ඒක දැන් බෑ. ඒක කවදදෝ වෙන කාලෙක එකක්. ඒ වුණා තමයි ත්‍රිපුත්‍ර සාසනය කියලා දීර්ඝ කතා හරහා පුංචි බොරුවක් කියන්නේ. දීර්ඝ කතාහරා පුංචි බොරුවක් කියන ඕකයි කාලා තියෙන්නේ. නමුත් මේ වගේ පෙන්වන බුදුරජාන් වහන්සේ පොට්ටපාදට සහ අන්‍ය තීර්ථක වෙන පොට්ටපාදට සහ චිත්තහත් සාරිපුත්තට ඕනම කෙනෙකුට ඕනේ නම් වර්තමානයේ ඉන්න පුළුවන් ඕනනම් අතීතයේ ඉන්න පුළුවන් ඕන අනාගතයේ ඉන්න පුළුවන් ඒ බව දන්නේත් නැහැ ඒ විතරක් නෙවෙයි අතීතයේ ඉන්න කාට කිව්වොත් ওই කුණු කන්දලේ අතහැරලා වර්තමානට එන්න පුළුවන් කියලා ගහ බැන ගන්න එනවා යුතුයකම් දන්නේ නැද්ද? මම මේ අඬන්න එපාද? මෙහෙම දෙයක් කළා ඒ නිසා අඬන එක නේද යුතුයකම? ඔය මොකද්ද ඔය කතා කරන්න හදන්නේ කියලා වෙලා මේ සමාජ ධර්ම වලට විරුද්ධව කියවනවා. ඉතින් මේ தত্ত্বය පිළිගෙන එහෙම නැත්නම් ඒක ලෝක න්‍යාය ධර්මයක් බවත් න්‍යාය ධර්මයේ දන්නේ නැති මේ පොතේ න්‍යාය කියපු අමු මැට්ටන්ට මේ ලෝක න්‍යාය තේරෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥ සුපමාවක් ගිනහැර බලනවා. අද ධර්ම දේශනාවේ මුලට තිබ්බේ ඒ උපමාව තමයි. ඒකේ පේන්න තියෙන්නේ පොට්ටපාද සූත්‍රය විතරයි. තාමත්ම වැදගත් එකක්. අපි ගිය පාර ධර්ම දේශනාවත් ඒක මතු කරගත්තා. බුදුරජාණන් ගොඩාක් උපමා අරගෙන තියෙන්නේ ගොවි චරිතවලින් සහ ගොපළු චරිතවලින්. මේක ගොපල්ලෙක්ගේ උපල්ලෙක්ගේ ණයට ගත්ත උපමාවක්. එහෙම නැත්නම් මේ හරකෙක්ගෙන් ගන්න කිරිත් එක්ක දෙනකගෙන් ගන්න කිරිත් එක්ක ගලපලා ගත්ත උපමාවක් බුදුජානනා සඳහන් කරලා තිනවා දෙන්නු බලා ගන්න මිනිහා පට්ටියක් ගන්න මිනිහා දෙනුන්ගෙන් කිරි ගන්නවා කිරි වලින් දී කිරි හදනවා දී කිරි වලින් වෙඬරු හදනවා වෙඬරු වලින් බටර් හදනවා බටර් වලින් සප්පි මණ්ඩ හදනවා එක එකක් එක එකක් ඒකේ හර නැති දේවල් අයින් කරලා ඊටාම සාරවත් දෙයකටපත් වෙන්නේ මේ ගාවිම්හා කීරං කීරම්මා දදි දදිම්මා නවනීතා නවනීතම්මා සප්පි සප්පිම්මා සප්පිමණ්ඩෝ මෙන්න මේ විදිහේ પરම්පරාවක් යන බව ඕන කෙනෙක් දන්නවා. එහෙම කතා කරලා ඒ නිදර්ශනය පෙන්නලා සර්වත්‍යංශය සඳහන් කරනවා යම් වෙලාවක අපි මේ දෙනකින් ගත්ත මේ උණු කිරි ටික අරගෙන මේකට කිරි කියලා කියන තාක්කල් කිරි කිරි වශයෙන් පවතින තාක්කල් ඒකට දී කිරි කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒකට වෙඬරු කිව්වට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ගිතෙල් කිව්වට හරියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩය කිව්වට හරියන්නේ ඒකට කිරි කියන නම විතරමයි ගැලපෙන්නේ. ඒ සාමාන්‍යයෙන් කිරි මුදවන කට්ටිය දන්න දෙයක් තමයි කිරි රත් වෙලා තියෙන තාක්කල්. දිනෙකින් තනෙන් අරගෙන කිරි රත් වෙලා තියෙන තාක්කල්. ඒකට මුහුන් දැම්මත් මිදෙන්නේ නැහැ. ඒක මිදෙන්න වෙලාවක් යනවා. මිදුනට පස්සේ ඒකට දීකිරි කියනවා මිස මිදෙන්න ඉස්සෙල්ලා ඒකට කියන්නේ කිරි කියන නම විතරමයි. යම් වෙලාවක කිරිටියක් අරගෙන නියම කල වේලාව බලාගෙන පිරිසුදුවට මෝන් ටිකක් දාලා දීකිරි වුණොත් ඉතින් සරුවත්යන්සේ චක්‍රය කරකලා කියනවා. ඒකට කිරි කියන්නේ නැහැ ඊට පස්සේ. ඒකට දීකිරි කියනවා. ඒකට වෙඬරු කියන්නේ නැහැ. ගිතෙල් කියන්නේ ගිතෙල් මණ්ඩේ කියන්නේ දීකිරි කියන නමට තමයි ඒක ගැලපෙන්නේ. ඒක දීකිරි සංඛ්‍යාවට යනවා. ඊට පස්සේ මේ දීකිරෝනේ යම් කෙනෙක් වෙඬරුවෙන් කරගත්තොත් ඒ වෙඬරු වලට කිරි කියන්නේත් නෑ දීකිරි කියන්නේත් නෑ වෙඬරු ගිතෙල් කියන්නේත් නෑ ගිතෙල් මණ්ඩේ කියන්නේත් නෑ ඒකට වෙඬරු කියන නමෙන් වෙඬරු කියන සංඛ්‍යාවට කියනවා. ඒ වගේම තමයි ගිතෙල් බවට පත් වුණාට පස්සේ වෙන නමකින් හඳුනන්න බෑ. ගිතෙල් මණ්ඩේ ගිතෙල් සාරමණ්ඩේ බාටපත් වුණාට පස්සේ වෙන මොකකින් හඳුනන්න බෑ. ඒ නිසා මිනිස්සේ කාමයේ අසුර කරන තාකල් ඒ මිනිස්යා කාම භෝගියෙක් කියනවා මිස එහෙම නැත්නම් මකරෙක් කියනවා මිස නාග ගෝත්‍රිකයෙක් කියනවා මිස උර්ගෙක් කියනවා මිස ඒ මනසට ධානලාභියෙක් රූප ධානලාභියෙක් අරූප ධානලාභියෙක් සේක පුද්ගලෙක් රහත් පුද්ගලෙක් කියන්න බෑ. හැබැයි රහත් බවට වෙන්න ප්‍රවණතාවය තියෙනවා. පින තියෙනවා. එහෙම නැත්නම් ප්‍රභවය තියෙනවා. නමුත් අර මනුස්සයාර කාම ලෝකයේ මෙච්චර අල්ල බදාගෙන ඉන්න නිසා ඒකත් එක්ක හඳුනා ගන්න නිසා ඒකේ নিমগ্ন වෙන්න නිසා ඒ මනසට කවදාකවත් එයාට හිතා ගන්නත් බෑ ලෝකයටත් බෑ මෙයාට මේ වගේ ඉන්න කෙනෙකුට රූප ධානය ලබන්න පුළුවන් වෙයි කියලා. මේ වගේ ඉන්න කෙනෙකුට පැයක් එක තැන ඉඳලා භාවනා කරන්න පුළුවන් වෙයි කියලා. මේ වගේ ඉන්න කෙනෙකුට එක දිගට ඒක අරමුණක ඊස්ත තියන්න පුළුවන් වෙයි කියලා එයාත් කියන්නේ වෙන කට්ටිය කියන්නේත් නැහැ. ඒ නිසා මේ මනසට අපි ඒ ඕලාරිකත්ත ප්‍රතිලාභයක් ඇති කෙනා අතීතය අනාගතේ විතරක් හිත හසුරුන එකනා කියලා නමකට යනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් බණක් භාවනාවක් කරලා එහෙම නැත්නම් සීලයක පිටලා සිල් තුන් වත පිළිගෙන භාවනා මධ්‍යස්ථාන ගිහිලා උත්සාහ කරලා සාර්ථක වෙච්ච චිත්තක්ෂණයක එයාගේ හිත తాවකාලිකව හෝ නිවන ධර්මයෙන් තොර වුණාට පස්සේ එයාට ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ. යාට කියන්නේ රූපී අත්පටිලාභය කියලා. එයා රූපී අරමුණේ හොඳටම ආනපාන හොඳටම මූණට මූණ දාගෙන ඉන්නේ. එහෙම නැත්නම් භාවනා කරනවා නම් සක්මනේ සක්මන හොඳට තේරෙනවා. සක්මන කොච්චර මූණට මූණ දාලා ඉන්නවද කියනවනම් එතන ආස්වාද ප්‍රසවාසයේ කොච්චර මූණට මූණ දාලා ඉන්නවද කියනවනම් ඒ අරමුණේ ඒකෝදී භාවය නිසා ඒ අරමුණේ ඒකාග්‍ර භාවය නිසා ඒ අරමුණට එළඹ වාසය කරන නිසා ඒ හිතේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ නැති නිසා යාට ඕලාරික අත්පටිලාභයක් දැන් නැහැ. තියෙන්නේ රූපී අත්පටිලාභයක්. එයා මට දැන් තිබුණේ මෙහෙම ඕලාරික අත්පටිලාභයක් නේද කියලා හිතපු ගමන් හිතන්නේ යන මෝඩකමක් හිතපු ගමන් අර ධානයෙන් බිඳිලා එයා නැවතත් කාමච්ඡන්දෙට හිත වැටෙනවා. ඉතින් ඒ නිසා එයා දන්නවා කඹේ විදින මිනිහ වටපිට බලන්න හොඳ නැහැ. ඒ නිසා නැවත නැවතත් අරමුණේම හිත පවත්වනවා. අනන්ත ප්‍රමාණ අතුරු අරමුණු වෙනවා. ඒක ගණන් ගන්න නැතුව තමන් ගත්ත මූල කර්මස්ථානෙම හිත පවත්වන්න යා ගන්න උත්සාහය නිසා එයාට ඒ කාම භෝගයක් ගැන හිතන්න වෙලාවකුත් නැහැ. අරමුණෙන් තොර අරූපී ධානයක් ගැන හිතන්නත් බෑ. දැන් ඉන්නේ හොඳටම අරමුණ අල්ලගෙන. කඹේ විදින මිනිහ කඹ උඩ ඉන්නවා. තනිය දණ්ඩ යන මිනිහා ඒ දණ්ඩය අල්ලගෙන යනවා වගේ. ඒ ඉන්න කෙනාට අර ධානය නැති හිතක් හිතන්නත් බෑ, අරූපී හිතක් හිතන්නත් බෑ. කාමච්ඡන්දයක් හිතන්නත් බෑ. මෙහෙම කරගෙන ඉන්නකොට ඉන්නකොට මෙයාගේ මේ අරමුණ නොදෙනී ගියයිද හිතමු. ආනපනි බල බල හිටියා ආනපනි ක්‍රමයෙන් ක්‍රමයෙන් නොදෙනී ගියා. නොදෙනී යෑම ඕලාරිකත්ව ප්‍රතිලාභයටත් රූපීයත්ව ප්‍රතිලාභයට වැඩිය හොඳ එකක්. ඒක අරූපීයත්ව ප්‍රතිලාභයක්. ඒකේ නිමග්න වුණොත් ඒක උඟක් අමාරුයි මොකද හේතුව අපි යමක් ඇතිතනනේ අල්ලන්නේ දැන් මෙතන නැතිතන අල්ලන්න ගියාම ඒක නට උඟක් බනහලා තියෙනවා උඟක් ලෑස්ති වෙලා ඉන්න වෙනවා උඟක් කාය ජීවිත নিরপেক্ষ වෙන්න වෙනවා උඟක් පින් කරලා තියෙන්න වෙනවා ඉතින් යන්න කියත් ඉස්තර ඒවත් එක සංසන්දනය කර කර හිටියොත් කවදාකවත් ඒ අරමුණක් නැති තත්ත්වයේ හිත විවේක වෙන්නේ නැහැ හිත හුදේකලා වෙන්නේ නැහැ. හිත පිරිච්ච ගතියට යන්නේ. යම් වෙලාවක අරමුණක් නැති බවක් දැනගෙන ඒ වුණාට සතිය තියනවා නේද? මට මෙතන විවේක වෙන්න පුළුවන් නේද? මට මේකේ හුදේකලා වෙන්න පුළුවන් නේද? මට මේකේ සම්පූර්ණ පිරිසිගතිය තියෙනවා නේද කියනවා නම් ඒ කෙනාට කවදාකවත් එතන ඉඳගෙන අරමුණක් ගැන හිතන්නත් බෑ කාමයක් ගැන හිතන්නත් බෑ ඒ නිසා එතන ඉන්න තාකල් අර දෙක වළංගු නැහැ ඒ නිසා ඒ වෙලාවෙත් එයාට ඕන වෙලාවක බිමට වැටෙන්න හැකියාව තියෙනවා. නමුත් එයා උත්සාහ කරනවා ගත්ත එකලසේ අනිමිත්තේ අනාරම්මනේ මොනක්වත් නැති භවයේ හිත පවත්තන්න. ඉතින් ඒ නිසා මේ ඕනම වෙලාවක මේ ප්‍රවණතා තුනම තියෙනවා. එකක් සාක්ෂාත් කරලා දෙනවා. ඒ නිසා අපි කොයි වෙලාවෙ ජීවිතේ හිටියත් ওই තුනටම තියෙන අයිතිවාසිකම සමානයි. ඒ මනෝසය අපිරිමුණක් කියනවාත් පැවිදි වුණත් පැවිදි වුණත් දැන හිටියත් නොදැන හිටියත්. එහෙම ඒ නොදැන හිටියොත් අපි අල්ලන්නේ පහත්ම ගොඩක් වද දෙන තුච්චම පහත්ම ඒ උර්ගාත්මේ තමයි. ඒක නැති කරලා මේ මිනිස්සුන්ට මේ මනෝ ස්වභාවයේ මෙන්න මේ වගේ උසස් තත්ත්ව තියෙනවා. ඒක මේ සංඥාව හරහා කියලීමක් තමයි මේ පොට්ටපාද සූත්‍රය කෙරෙන්නේ. ඒක නිසා භාවනා කරලා මූලධර්ම වලට තැහුම්කම් දීලා චින්තාමේ ඥාන එහෙම නැත්තම් අන්වේ ඥාන තියෙන කෙනෙකුට තේරෙනවා කොච්චර ගැඹුරකට එදා ඒ අවුරුදු 2500ත් 600ත් අතර කාලේ මිනිස්සු කල්පනා කරලා තියෙනවා කියලා. බුදුජානනාථ විතරක් නෙවෙයි බුදුරණාසිත එක්ක සාකච්ඡා කරපු අන්‍ය තීර්ථක පරිප්‍රාජිකව බව. අද කියනව තේරුම් ගන්න බෑ. ඔබ ගැඹුරුයි. අපිට සුරංගනා කතාවක් කියලා දෙනවනම් ඔන්න බනහන්න. නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ගැන කියනවනම් අන්න බණ අහන්න කැමති මොකද ඒක තේරෙනවා. ඒක ඔක්කොම යන්නේ අර මූලාර්ථ භාවයට. ඒක නිසා යම් කිසි කෙනෙක් තේරුම් අරගත්තොත් ඒ කවුරු කෙසා කියන්නා කෙසේ කිව්වත් බුදුජානනාංශයේ මේ ලෝකෙට ආවේ ඒ මනුස්සයන්ගේ තියෙන මේ ඕලාරිකාත්ම භාවය සුන්දර කරලා කාමයට බන්දලා බෝ කරවන්න නෙවෙයි. ඒකට තරහක් නැහැ. නමුත් ඒකත් කරන ගමන් ඕනේ නම් මේ රූපියාත්ම භාවයක් අරූපී ආත්ම භාවයකට යන්න පුළුවන් ගතිය මනුස්සයා කොච්චර පව් කරත් නැති වෙන්නේ. කොච්චර පහත් කුලයක ඉපදුනත් කොච්චර අව탁සිරුට ලක්ුණත් නැති වෙලා අන්න ඒ හැකියාව ඒ පින මිනිස්සුෙකුට දෙන්න මේ භාවනාව තරම් වෙන්න මොනම ක්‍රමයක්වත් නැහැ. කොච්චර පොත් කියවත් කොච්චර භාවනා කරන ගැසුරු කළත් කොච්චර ආශ කරත් කොච්චර ප්‍රාර්ථනා කරත් හරියන්නේ නැහැ යෙදිලම කරන්නේ. යෙදිලා කරන කොට මේ කාරණාවට හිත යොදවන්න මේ මෙන්න මේ මේකක් මෙතන තියෙන්නේ ඒ උනාට හිත නන්නත්තර වෙනවා මෙන්න මේක හරියට පැහැදිලි කරගෙන භාවනාව මෙහෙම ගත්තොත් ඒකට බාධා කරන මොනම ධර්මයක්වත් නැහැ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වර්තමානයේ හිත පිහිටුවගත්තයි කියමු අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පල්ලෙහා අපි කරන භාවනා වැඩමුළුවේ අද හතරවෙනි දවසේ වෙනකොට කවුරු කවුරු ටිකක් පත්තර වෙලා කාලසටහන දැනගෙන නිජමත භාවනා කරගෙන යනකොට ඒ කෙනෙකුට පටන් ගන්න දවසට වැඩිය ඒ තමන් ගත්ත මූල කර්මස්ථානේ වැඩි වෙලා හිතපත් ගන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඇවිල්ලා සමහර විටක දැන දැන දැක දැක තමන්ගේ මූල කර්මස්ථානෙත් එක ඉන්නවා. ආස්වාසේ හිත තියෙනවා. ආස්වාස වෙලාවේ. ඉතින් ඒකේ තියෙන උණුසුම සිසිලස ගති පිරිමැදෙන ගති මොනවාරි හොඳට අත්දැක දැක ඉන්න ගමන් ඒ දකින්න හිත අතරට එයාට අතීත හිතවිල්ලක් ඇවිල්ලා එකපාරට මේ අර මේ යන ගැම්ම කැඩෙනවයි කියලා පිළිදස්සනක් වශයෙන් ගන්නවා. ඉතින් එතකොට වර්තමාන ප්‍රත්‍යක්ෂ වශයෙන් කරන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ ආස්වාසිය ආස්වාසිය වශයෙන් ප්‍රසවාසිය ප්‍රසවාසිය ඥානකොට ඒ ඒ ඍජු අත්දැකීමට අපේ පරණ මතක චින්තාමය ඥාන හරස් කපනවා. ඒක බාහිරට ඇවිල්ලා බාධා කරනවා. ඒ බාධා කරුවට පස්සේ භාවනා කරන කෙනා දන්නවා නම් මේ දිගෙන් ඕන එකට යන්න මට පුළුවන්කම තියෙනවා. වර්තමාන හිටියොත් කෙලෙස් අඩුයි. අරගෙන ගියොත් හෝ ඒකන පශ්චාත්තාපනොත් ඒක කෙලෙසයක් වෙනවා. ඒක කර්ම රැස්වීමක් වෙනවා. ඒ නිසා ඒක ආවට හැප්පෙන්නේ නැතුව පුළුවන් නම් ඒකම් කරත් දෙලින් පස්සේ හරි කමන්නේ. මූල කර්මස්ථානටයි මම එන්න ඕනේ කියලා. ඒ ආබහු මූල කර්මස්ථානට එන්න තියෙන අවස්ථාවට මොනම බාධාවක්වත් නැහැ. එහෙම අරමුණක එහෙම කිසිම ශක්තියක් නැහැ. අල්ල බදා ගන්න පැතියක්. තියෙනවා තියෙන්නේ අපි ඒක ඒකට තියෙන තණ්හාව නිසා. ඒ නිසා මේ වගේ අතීතට අදින ගති අනාගතයට අදින ගති වෙන කෙනෙක් දිහාට අදින ගති තියේදී මට ඕනේ නම් ඒ වෙලාවෙත් ආනාපානෙ බලන්න පුළුවන් කියන එක අද්දකව මිනිසෙකුට පේනවා අපායේ දොරට ගිහිල්ලා වුණා. දොරටුවේ ඉඳගෙන වුණත් දිවි ලෝකයට යන්න පාර හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනේ අපාය දොරට ආවම ඒ කාන්තියම දැන් අපායට යන්න ඕන කියනවනම් අපායට තමයි. නමුත් අපාය දොරටුවේ හිටියත් එයා නැවත සලකා බැලුවොත් යම රජුරෝ කැමති යාට අවස්ථාවක් දෙන්න එයාගේ ළඟ තියෙනවනම් මේ විදිහේ යෝනිසෝමනසිකාරය. රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක්. ඔය කවුරු අරමුණ කොහෙට ඇද්දා? අපේ අඩුපාඩු කන්නේ චකට ගියත් නැවත සුද්ධ ස්ථානයට එන්න වර්තමානට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ බව දන්නේ ඒ විදියට වැටිලා තුන් හතර සැරයක් වැටිලා කොහොම හරි ඔළුව කෙලි කරගත්ත හිත සතිය පිහිටවගත්ත අප්‍රමාදයටපත් වෙච්ච කෙනාට කියනවා කෙලෙස් ඉතාම දුර්වල දෙයක් සතිය ඉතාමත් බලවත් දෙයක් නමුත් මේ බලවත් සතිය බලවත් බව දන්නේ නැතුව කෙලෙසට අත දුන්නොත් කෙලෙස ජයගන්න අපි නිතරම අත දෙන්නේ කෙලෙසට මනමේ කුමාරී ඊටාම බලවත් වූ තමන්ගේ ස්වාමි පුරුෂයා වූත් මනමේ කුමාරයාට කඩුව දෙන්නේ මස්සද්දට. මස්සද්දට කඩුව දීපු ගමන් මස්සද්ද අවස්ථාව ගන්නවා මනමේ කුමාරයා බෙල්ල කපනවා. ඒකම තමයි අපි ඇති සිද්ධ මේ මේ මේ තිත්තහත සාරිපුත්තගේ මේ විවරණයෙන් පෙන්වන්නේ මනමේ කුමාරයා දිනන්නේ නිල්මාලි රජුරුවද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කඩුව දෙන්නේ කාටද කියන එකයි. ඒ නිසා ඒ දැනුවත් වෙලා හිටියොත් කඩුව සාමාන්‍යයෙන් දෙන්නේ මස්සද්දට. ශිෂ්ට මනුස්සයට නෙවෙයි ස්ත්‍රියාගේ කැමැත්ත තියෙන්නේ. ස්ත්‍රියාගේ කැමැත්ත තියෙන්නේ මස්සද්දට. ඒක ස්වභාවයි. ඒ බව ශිෂ්ටාචාරයෙන් අමතක කරලා තමගේ ස්වාමි පුරුෂයා බව අමතක කරලා ශක්තිය තැනතන අමතක කරලා කඩුව දෙන්නේ ඒකට නිසායි අපි මේ විඳවන්නේ. නිසා ඕනේ කරදරයක් ඕනේකම් කරච්චලක් ආපු වෙලාවක ඒ කාංකරච්චලයට මාව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මට පුළුවන් කාංකරච්චලෙ නැතුව ජීවත් වෙන්න කියලා හිත වර්තමානට ගත්තොත් බුදුජානනාච උපමාවකට කියනවා කෙලින් කරලා හිටවපු ඉදිකට්ටක් උඩට කොච්චර වැලි වැක්කිරුවත් කොච්චර අබ වැක්කිරුවක්වත් එක හැබෑටයක්වත් තෙප වැලි කැටයක්වත් නිදිකට්ට උඩ කෙලින් වෙන්නේ නැහැ. ඉදිකට්ටේ මොනතේ අබෑටයක් වෙන්නේ නැහැ. ඉදිකට්ට පැත්ත වැටුනොත් ඒක අබෝලින් වැහිලා යනවා. වැලි වලින් වෙයි. ඒ නිසා සතිමත් වේදෝ සතිමත් ඉතල මොනම කෙලෙසයක්වත් අහුවෙන්නේ නැහැ ඔක්කොම විනිවිදව. නමුත් අපිට සතිමත් වුණාට අපි සතිමත් බව අදහන්නේ නැහැ. එහෙම නැත්නම් සත්‍යමත් භවයේ තියෙන බලය දන්නේ නැහැ. ඒ මොකද අපි හිතනවා මේ කෙලෙස් නිටතරම ඇවිල්ලා පහර දෙන නිසා කෙලෙස් බලවත් කියලා. නව සර්වඥන්ති පැහැදිලිව ප්‍රකාශ කරනවා. ওই කෙලෙස් සහ සතිය වගේ ධර්මවලදී සතිය තාමත්ම බලවත්. අපි සතිය අදහන් නැති නිසා අපි සතියට තැන දෙන්නේ නැති නිසා සතිය මුසුප්පු වෙලා පස්සෙන් පස්සට යනවා අපි කෙලෙස් වල තමයි තන්නේ. ඉතින් අපි නිතරම කල්යාණ ධර්ම අසුරු කරමින් කල්යාණ මිත්‍රයන් අසර ඉන්නකොට සතිය වඩනකොට නම් කල්පනාවෙන් ඉඳ තියෙනවා අඩු ගන්න හිත පිට ගිහිල්ලා අපි භාවනා කරනකොට හිත සද්දයකට වර්ණයකට රූපයකට වේදනාවකට ගිහිල්ලා ටික වේලාවකින් ධර්මානුකූලවම හිත ආපව අරමුණට එනවා. ඒ ආවත් අපි පශ්චාත්තාප වෙලා ඒ අරමුණ කුණු කරගන්න. පිලුණු කරගන්න. තෙතබර කරගන්න. ඊට පස්සේ ආයෙ හිත කෙලෙසකට වැටෙනවා. පශ්චාත්තාපේ පැත්තක තියලා ආ දැන් දෙක රණ්ඩු කරන කොහොම හරි හිත දැන් ආවනේ වර්තමානට කියලා ඒකට සතුටු වෙච්ච දවසේ ඔන්න ආර්ය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමන් කරා නැවත පැමිණෙන හිත සටනක් කරලා දිනලා සට පැමිණෙන හිතට උනතුරක් කරන්න එපා. මූණට කෙල ගහන්න එපා. ඒ එනකොට ඒක බාර ගන්න නම් යෝගාචරය කොච්චරක් ඒ අත්තරදි රාශියක් වෙලා තියෙන්න ඕනද දැනුවත් වෙලා තියෙන්න ඕනද ඒ වගේම මේ වැරදින හැම එකකම පාඩමක් තියෙනවා. හැම හැම දුකකම හැම අත්තරද්දකම පාඩමක් තියෙනවා ශිල්පේ දන්නවා. මරේ හරියට දන්නවා නම් දරේ පලන්න පුළුවන්. මරේ දන්නේ නැතුව දරේ පලන්න ගියා. අනහම හනුමදර බැලුවා වගේ පොරවත් ඉවරයි අතත් ඉවරයි දරුවලින් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ වගේ පට ඇරලා මේ දේශනා කිරීමෙන් සර්වඥාන්සේ උනන්දු වෙන්නේ භාවනා කරලා කරලා ඉස්සෙල්ලා නම් ඇත්තටම හනුමදර පන්න පැලිලා තමයි අපි කරන්නේ. මරේට හරසටයි ගහන්නේ. අපි හිතන්නේ මේ පැත්තට කියලා. මොකද මරේ ඉන්නේ අනිත් පැත්තට බව තේරුම් ගන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. බුදුන්සි කියනවා අපි නිවන හොයන්නේ රුචිකත්වය හරහා. රුචියේ නිවන නැහැ. අපි නිවන හොයන්නේ සද්ධාවනෝ සද්ධාවේ නිවන නැහැ. අපි නිවන හොයන්නේ තර්කයනෝ තර්කේ නිවන නැහැ. අපි නිවන හොයන්නේ ගුරු පොතේ හැටියට සිද්ද ලිවිල්ල හැටියට සුද්ධ ලිවිල්ල නිවන නැහැ. අපි නිවන හොයන්නේ අපේ රුචිකත්වයට අපේ දෘෂ්ටියට ඒක නෑ. නිවන බොහෝ විට දෙන්නේ අපි හිතපු නැති තැනක නැත්නම් රුචි කරපු නැති තැනක සද්ධාවෙන් අදාපු නැති තැනක අපි දකින්න මෙතෙක් කහර දෙන සුද්ධ ලිවිල්ලෙත් නෙවෙයි අපි මෙතෙක් කල හිතා හිටපු දෘෂ්ටියත් නෙවෙයි තර්කෙත් නෙවෙයි ආනේ විදිහට හිතාලුත් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් රැඩිකල් වාදීව කල්පනා කරන්න පුළුවන් නම් මේ වගේ සූත්‍ර වල කියවන දේ සාමාන්‍ය සූත්‍රේ විදිහට තේරෙනවා කවදාකවත් අහපු නැති දෙයක් මේ කියවේ ඒ කියන්නේ හිත යොදලා බලනකොට තේනවා අපි සම්ප්‍රදාන කුල හිතලා නම් නිවනෙන් ගොඩ එන්න බෑ. ඒක එකතන කරකැවිල්ලක්. ලේන කූඩුවේ දුවනා වගේ. නමුත් මේ මේ විදිහට හිතුවොත් නම් ගොඩ එන්න පුළුවන් කියලා. අද්දකපු දවසේ යම් විදිහකට මෙහෙම පුංචි දෙයක් හරි අද්දකපු දවසේ තේරෙන පටන් ගන්නවා බුදුහාමර ගැන කවුද කියලා. එහෙම නැත්නම් අපිට අනේ බුදුහාමරලා අපිට ආශිර්වාද කරලා නිවන් දක්කයි කියලා. එහෙමයි අපි හිතන්නේ මෛත්‍රී බුදුහාමර ගැන. ඇවිල්ලා අපිට අත තියලා හාපදා යම් කියලා ගිනියයි කියලා. ඒක මොනම දෙයක්වත් කරන්න පුළුවන් ශක්තිය බුදු කෙනෙකුට නෑ. ඒ ශක්තිය මනුස්සයා තුළ තියෙන බව විශේෂයෙන් මේ වගේ දේවල්ට පෙළඹිච්ච කෙනාව නැගිටලා තියෙන බව උනන්දු කරවන්න බුදුරජාණන්සේ බණ කියලා. ඒ සඳහා එළඹෙන පෙළඹෙන අයට තහවුරු ධෛර්යයක් දීලා තල්ලුවක් දීලා ඊළඟවලව කතා කරවලා හැකි සංඥාව ඇති කර දීමටයි මේ කටයුත්ත කරන්නේ. ඒක නිසා බුදුරජාණන්සේ මේ පොට්ටපාද සූත්‍රයේ මේ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ සූත්‍රේ නිමා වේලාගියේ ඒ වෙලාවේදී කියනවා යම් වෙලාවක දිනකින් කිරි කිරෙන් දී කිරි දී කිරි වලින් වෙඬරු නවනීත නවනීත වලින් වෙඬ ගිතෙල් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩ කියන මේ වයින් එක සැරයකට එකයි තියෙන පුළුවන් ඔක්කොම එක මොහොතේ තියෙන්න බෑ එකක් තියෙනකොට අනෙක් හතර නැති කරගෙන තමයි ඒක මතුවෙන්නේ. ඒ නිසා දැන් තියෙන්නේ මෙන්න මෙතනයි කියලා දන්නවනම් අපිට ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒ වාගම සරුවත්යන් සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක මගේ හිත තියෙන ඕලාරික ආර්ථපටිලාභයේ එමුණා කාමයේ බුද්ධ විජන වෙලාවේද එහෙනම් මගේ හිත තියෙන්නේ රූප ධර්මයක ආනාපාන සතිය හරි සක්මණේ හරි රූප කර්මස්ථානිකද එහෙනම් රූපයක් ගෙවම් කරලා තිබෙන අරූප කර්මස්ථාන කියලා දන්නවනම් තුනම දන්න කෙනාට හිතා ගන්න පුළුවන් ඕලාරිකේ ඉන්න ඉන්න තාක්කල් රූප ධානයක් ගැන උරුම වාසිකමක් නැහැ. අරූප ධානයක් ගැන උරුම වාසිකමක් නැහැ. මොකද ඒ තරම මේ කාම ලෝකය ඒ මිනිස්සයා මත් කරනවා, වශී කර ගන්නවා, වංචා කරනවා, ෂට මායාවී බවට පත් වෙනවා. හරිම චපලයි. ඒක ප්‍රෝගණ තියාගෙන ඉනවා. ඒකටත් වෙලා වැඩි කරනවා. නමුත් යම් කිසි කෙනෙක් එවැනි රූප ලෝකයෙන්, එවැනි කාම ලෝකයෙන්, එවැනි ආමිෂ ලෝකයෙන් తాවකාලිකව ස්ථිරව වෙන් වෙලා බණක් භාවනා කරලා නීවරණ අයින් කරගන්න පුළුවන්. රූප ධර්මයකට මූණට මූණ දාලා ඉන්න පුළුවන්. සතිය පිහිටවන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන් කියලා දැනගෙන දැනගත්තොත් ඕනම වෙලාවක හිතෝනම් කාම ලෝකයට යන්න පුළුවන්. ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් මෙතෙන් එන්නත් පුළුවන් කියලා එයා දන්නවා අඩු ගානේ මනුස්සාත්ම භාවයේ මේ වගේ අත්භව දෙකක් තියෙනවා කියන්නේ. නමුත් එයිමුත් එහාට ගිහිල්ලා ඒ රූපය සම්පූර්ණයෙන් ගෙවම් කරලා සතිය කඩා ගන්න නැතුව හිටියොත් පේනවා ඕලාරිකත්ව පහටලාභයක් තියෙනවා රූපී අත්පටලාභයක් තියෙනවා අරූපී අත්පටලාභයක් තියෙනවා යానන් දන්නවා මනුස්සකම හරි වටින දෙයක්. තමයි යදී සදී බැදී කටයුතු කරන මට්ටමටපත් වෙනවා. ඒ නිසා උත්තරම தත්වෙන්පත් කරොත් ගැටුමක් නැහැ, කෙලෙස් නැහැ, කාටවත් කරදර කරන්නේ නැහැ, සූරකෑමකුත් නැහැ. අනාගතේට කර්ම රැස් වෙන්නේ නැහැ ඒ තුන විස්තර කරලා මේ ඕලාරිකත්වපටලාභය කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද හිත. රූපී අත්පටිලාභය කියලා කියන්නේ වර්තමාන මොහොතේ සතියෙන් අමුරු අර්ම කර්මණක හිත පවත්තර වෙලා. අරූපී අත්පටිලාභය කියලා කියන්නේ අරුණත් ගෙවම් කරලා හිත හොඳට විස්්‍රාම වෙච්ච, හුදකලා වෙච්ච පිරිචිතතරපත් කරනවා. මේ තුනම විස්තර කරලා බුදුදහම කියන ඔය තුනෙන්ම අයින් වෙන්න මිසක් ඔය එකක්වත් බදාගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. සංසන්දනාත්මකව පෙන්ලා දීලා ඔය රූපී අත්පටිලාභයට වැඩිය අරූපී අත්පටිලාභය හොඳ වුණාට ඒක අල්ලගන්න නෙවෙයි බණ කියන්නේ. හරියටම ඥානවන්ත කෙනෙක් ඒ ඕලාරික අත්පටිලාභයේ තේරුම් ගන්න ඒක ප්‍රතික්ෂේප කරන්න යම්සේකින්න රූපී අත්පටිලාභය ගැන අදහසින් ඒ වාගේම අරූපී අත්ත ප්‍රතිලාභේ ලැබුණත් ඒ කියන්නේ අරූප ධානයක් ලැබිලා ආකින්චඤ්ඤායතනේව සංඥානා සංඥායතගෙන ගැඹුරු ධානයකට ගියත් ඒක අල්ලගන්න නෙවෙයි බණ කියන්නේ ඒකත් අර විදිහටම ගෙවම් කරන්න පුළුවන්. එකක් නිසා අනිත් එක ගෙවම් කරන ක්‍රමය. අන්න ඒ විදිහට ගියාට පස්සේ තමයි ඒ ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති සංඥාවක් වශයෙන් මට නිින්ද ගිල්ලක් දන්නෙත් නැහැ අවදි වෙලාවක් දන්නෙත් නැහැ වේලාව කොහොමද දන්නෙත් නැහැ ඉරියව මොකක්ද දන්නෙත් නැහැ අනේ එතෙන්ද ගියාම බුදුන්සේ නමක් දෙනවා සංඥාග්ගයි කියලා සංඥා කියන්න බල අන්තිම කෙලවර ඒ සංඥාග්ගයට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙන්නේ මේ ලෝකයේ තියෙන තාක හැම සංඥාවක්ම කෙලෙසක් කියලා හොඳ සංඥා කියලා જાතියක් නික්ලේශී සංඥා කියලා જાතියක් නැහැ. සංසන්දනාත්මක සංඥා කියන ඔක්කොම ඉහඬ වගේ. මොකෙත් තියෙන කෙලෙස්. ඒක නිසා අපි ඉන්න ගොඩාක් ඝන බහල ගොජ දාන නිලමැත්තන් වහන සංඥාවට වැඩිය කාම සංඥාවට වැඩිය හොඳයි රූපී සංඥාව තීර්ණාත්මකයි ප්‍රතිපදාවෙන් ගන්න කෙලෙස් අඩුයි. ඊටත් වැඩිය අඩුයි සංඥාව අරූපී ආත්ම භාවයේ ඒක නිසා ඒකේ දැවිලි දැවිලි නැහැ. අසහනකාරී තත්ත්ව නැහැ. ඒකත් තේරුම් අරගෙන ඒකත් අතහරිනවයි කිව්වොත් ඒ කුංකා කමාරුයි මනුස්ස මනසකට හිතාගන්න. ඒක තමයි බුදුසසුනේ පණිවිඩය. ඉතින් මේ කාම ලෝකයෙන්වත් වෙන් වෙන්න බැරි නා ආමිෂයෙන්වත් වෙන් වෙන්න බැරි කෙනෙකුට කවදාකවත් ඒක හිතා ගන්න අමාරුයි. නමුත් ඒ නිසා බුදුජාන වහන්සේ හෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ ගිහියන්න මෙවුවා කියන්නේ නැහැ. මොකද කිව්වට ගිහියෝ ඉන්න කක්කවලේ හැටියට බලනකොට මේ සබන් ගාලා හොදලා ගොඩ ගන්න බෑ. නමුත් මේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ මේ පොට්ටපාදලා වගේ යම් ප්‍රමාණයක් ඇස්පිරිසුදු කරගත්ත මිනිස්සු හිටපු නිසා ඒ අත් පුත්‍රජානන්සේගේ ඉල්ල තිබුණා අනේ ස්වාමීන් වහන්සේ සමහරක් ඇත්තෝ ඔක බෑ කියලා වැත්තකට දාන්නේ මේක තීරුම් ගන්න පිළිසි ඉන්නවා අන්නේ පිළිස ගැන අනුකම්පාවයි නැත්නම් මේ පිරිස ගැන හිතලා තීරුම් ගත්තොත් තීරුම් කළ දුන්නොත් එයත් තීරුම් ගත්තොත් ඒකේ යතන ලොකු ඉදිරිපීමක් වෙනවා. සාසනේ පැවැත්තට ඉදිරිපීමක් වෙනවා. ගැඹුරුයි කියලා තහරින්න එපයි කියලා. ඊට පස්සේ තමයි පසු කාලීන ක්‍රමයෙන් ක්‍රමයෙන් සර්වඥාදී හෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වගේ ගැඹුරු ධර්ම දේශනා කරන්න පටන් අරගත්තේ. ඒ නිසා දැන් අවුරුදු 30කට අතර ඉස්සලා අර පරණ තිබුණු මතයටම අපි ගිහිලා තිබුණා. මේක කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයකන් එන්න ඕනේ මේ කාලේ කරන්න බැරිය, භාවනා කරන්න බැරිය කියලා. නමුත් අද වෙනකොට යම් ප්‍රමාණයක ජන විඥානයේ ජන සමාජයේ ප්‍රබෝධයක් තියෙන නිසා මේ මම මේ අද දේශනා කරන්න නැත්නම් ඉදිරිපත් කරත්තගේ සූත්‍ර අද ටික සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙනවා. නැත්නම් අපි අත්තම්මල මුත්තම්මල අපච්චි ධම්මල ඉන්නකල කවදාකවත් මෙහෙම දෙයක් අල්ල බණක් කියලා නැහැ. කියවිලා තියෙනවා නම් කියවිලා තියෙන්නේ මේවා ගැන කටපාඩම් කරලා සාදු කියන එක විතරයි. එහෙම නැත්නම් චතුරාර්යක භාවනාව විතරයි. දැන් අපිට හම්බෙලා තියෙනවා ඒවා ගැන ප්‍රත්‍යක්ෂික ඕක වේතත් අඩු ගානේ අහන්න. ඒකට උගාවක්ම හේතුනේ එකක් මේ යුග පෙරලියක් වශයෙන් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ පොඩි ප්‍රබෝධයක් ආවා. තවත් අපි දන්නේම නැති පැත්තක් තියෙනවා. විද්‍යාවෙන් මේක හරියටම සම්පූර්ණ බටහිර ලෝකේ නව යන්ත්‍රෝපකරණ හරහා වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ රූප ද්‍රව්‍ය අමුද්‍රව්‍ය කියලා කියනවා මූල ද්‍රව්‍ය කියලා කියනවා බෙදාන බෙදාන බෙද ඉස්සෙල්ලා අමුද්‍රව්‍ය වෙන් කරන්න පටන් ගත්තා. ගහන ද්‍රව, ලෝහ, සන්නායක, අසන්නායක, කාබනික, අකාබනික කියලා බෙදාගෙන බෙදාගෙන ගියා. අපි ඉස්කෝලේ යන කාලේක මුළු කළු ලෑල්ලමදි ආවර්තියා වගෝලියන්. ඉතින් අපි ඔක්කොම කටපාඩම් කරන්න ඕන. කටපාඩම් කළා තමයි විභාගෙට ගිහිල්ලා ලියන්නේ. මෙලෝ ජීවිතේට සම්බන්ධයක් නැහැ. නමුත් ටික කාලයක් යනකොට තේරුම් පටන් අරගත්තා මේ එක එක මූලද්‍රව්‍යයක්. ඒගොල්ලෝ හිටපු විදියට කොටුවකට ගාල් කරලා තියන්න බෑ ඒව වෙනස් වෙනවා කියලා. එකින් එකට මාරු වෙන්න පුළුවන් විශේෂයෙන්ම මූලද්‍රව්‍ය අණුක භාරය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බිඩි බිඩි කැඩි කැඩි යන ගතියකට එන්න පටන් ගත්තා. නැත්තම් ඉස්සලා හිටුවේ 90 තමයි 90 කියන ප්‍රමාණ තමයි අඩුම ලංසුව ඒකෙන් තමයි ලෝකෙ ඇවිල්ලා තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලෙම තිබුණා 90ට වැඩිය පරමාණු පුංචි කියන කතාව. ඊට පස්සේ පරමාණු ගැන අපිට කියලා දෙනකොට ප්‍රදර්ශන පවත්නවා. අර පරමාණුක හැටි උගන්නට පිස්සෙක් හිතන ක්‍රමයක්. ඊට පස්සේ පරමාණු ඇතුලේ තියෙන අංශු subatomic particles දිගේ ගියා. දිගේ ගිහිල්ලා අන්තිමට බෙදාන බෙදාන ගියාට පස්සේ ඒක කොහොම හැදිලා තියෙන ශක්තිය වලින් බව වේග වලින් බව ඒ ශක්ති සහ වේග එක එක අවස්ථාවල් හැටියට ද්‍රව්‍ය බවටපත් වෙනවා ආය ද්‍රව්‍ය ශක්ති බවටපත් වෙනවා ඕනෝක තමයි ඔය අයින්ස්ටයින් හොයාගත්ත වැදගත්ම න්‍යාය E mc2 කියලා E සමානයි mc2 කියන සමීකරණය. මනසට දෙන්න තියෙන ලෝකේ උප්පරිම සම්මාන දුන්නා. ශක්ති ද්‍රව්‍ය බවටපත් වෙන්න පුළුවන් ද්‍රව්‍ය ශක්ති බවටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ලෝකයේ තනක් බරක් වේලාවකට අහු වෙන්නේ නැති මේ ශක්තිය තනක් බරක් වේලාවක් ධනවන රූප බාටපත් වෙන්නේ කොහොමද ආය රූප ද්‍රව්‍ය බාටපත් වෙන්නේ කොහොමද කියන එක තාම විද්‍යාවට මායි කරගන්න බැරි අපි ලොකු සාමිනාසේ සමත විදර්ශනා භාවනා මාර්ග පොතේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියලා ඔක බෞද්ධ මතේ හෙලි කරලා තියෙනවා. මෙන්න මේ විදියට මේ ශක්ති තරංග වශයෙන් තියෙන දේ දිගපළල උස ගුරුත්වාකර්ෂණ සහිත රූප බාටපත් වීමේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියලා බලනකොට ඒ අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා විද්‍යාඥයින් දැනගත්තා මේක ඕනම දෙයක් ඕනම දෙයක් බාටපත් වෙන්න පුළුවන්. හැකියාව තියෙනවා. හැබැයි එකක් බාටපත් වුණොත් වෙනක් දෙයක් බාටපත් වෙන්න බෑ. ඒ ශක්තිය හයිඩ්‍රජන් වුණොත් හයිඩ්‍රජන් වලට හීලියම් වෙන්න බෑ. හීලියම් වුණොත් හයිඩ්‍රජන් වෙන්න බෑ. ඒ ඒක ඒ බාටපත් වෙනවා. ආන්නේ විදියට හැම දෙයකටම possibility එකක් තව දෙයක් බවට පත්වීමේ ශක්තිය අතින් අසීමිත පරාසයක් තියෙනවා. නමුත් අවස්ථාවේදී එකක් බවට පත් කරනවා එකක් බවට පත් කිරීම නිසා බොහෝ දේවල් බවට පත් කිරීමේ ශක්තිය නැතු වෙනවා. මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ විද්‍යාව බුදුන් සරණයි කියලා දැන් විද්‍යානුකූල නිෂ්පාදන විද්‍යානුකූල සොයා ගැනීම වලට අර්ථකතන දෙන්නේ මේ සූත්‍ර කියලා. බුදුහාමුදුරුවෝ කියපු සූත්‍ර කියවලා බලලා මේ කලින් හිටපු විද්‍යාඥයෝ කියන දේවල් අල්ලන්නේ නැහැ. මේ නිසාත් අද බටහිරේ පුදුමාකාර විදියට මේ දිනකින් කිරියනවා, කිරි වලින් දී කිරියනවා, දී කිරි වලින් වෙඩරු වෙනවා, වෙඩරු වලින් ගිතෙල් වෙනවා, ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩේ එනවා. ආපු දේ මිස වෙන දෙයක් පාටපත් වෙන්න බෑ. හැබැයි කිරි වල තියෙන ඔක්කොමපත් වෙන්න පුළුවන් ශක්තිය. මෙන්න මේ වගේ දේවල් අවුරුදු 2600 ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ඇයි කිව්වේ? කොහොමද මේක ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා අද බෞද්ධයින්ට වැඩිය ලොකු කුතුහලයක් දනවලා තියෙනවා විද්‍යාලෝකේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අපේ પરම්පරාවේ දෙවෙනි પરම්පරාවේ තුන්වෙනි પરම්පරාවේ හොඳ දක්ෂ ශිෂ්‍යෙක් බටහිර විශ්වවිද්‍යාලයට ගියොත් එයාට මේ පොත ආයෙ කියවන්න වෙනවා. ඒ විද්‍යාඥයෝ කියන උඹලගේ පොතේ තමයි යෝග තියෙන්නේ. අපි යෝග කියුවේ නෑ අපි යෝග ඉස්සෙල්ලා গুপ্ত ධර්ම කියලා විසි කරා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ යල්පැනපු කෙනෙක්. විද්‍යාඥයෝ කියලා කියන්නේ අලුත් කට්ටිය කියලා. නමුත් ඒ කට්ටිය දැන් ආපහු හැරිලා මෙතෙන් එනකොට දෙකොණ එකතු වෙනවා. මේ දෙකොණ එකතු වීම පිළිබඳ දැනගත්තත් නොදැනගත්තත් යම් කිසි කෙනෙක් සතිය වඩනවා නම් එයාට තේරෙයි හිත වර්තමානයේ පවතිනවා නම් අතීත අනාගතේ තියන්න බෑ. අතීතේ තියෙනවා වර්තමාන අනාගතේ තියන්න බෑ. අනාගතේ තියෙනවා අතීතේ වර්තමාන තියන්න බෑ. මේ තුනට යන්න පුළුවන් ශක්තිය ඕනම වෙලාවක සමසේ තියෙනවා. යෑනි පිටින් ભેදයක් නැහැ. පිම්පව් ભેදයක් නැහැ. පැවිදි පැවිදි ભેදයක් නැහැ. මේ බව දන්නේ නැති නිසායි මිනිස්සු අල්ලගත්ත දේ බදාගෙන తත්‍ර తත්තා විනන්දනී කියලා කරවිලට වැටිච්ච බව කරවිල කාගෙන යනවා වගේ ඒක අල්ලාගෙන ස්ත්‍රීන් ස්ත්‍රී අයිතිවාසිකම් පිළිවෙල හටන් කරනවා. භික්ෂුන් භික්ෂු අයිතිවාසිකම් දත හටන් කරනවා. පහත් පෙළේ මිනිස්සු පහත් පෙළේ අයිතිවාසිකම් දත හටන් කරනවා. ඉහළ පෙළේ මිනිස්සු ඉහළ අයිතිවාසිකම් හටන් කරනවා කියලා කියන්නේ තමන්ගේම වලිගය අපාන කාල මැරෙන පොළොංගු වගේ. දන්නේ නැහැ අපිට මීට වැඩිය වෙනස් තත්ත්වවලට යන්න පුළුවන්. අල්ලගත් එක බදාහන කාල ගන්නවා කාලා තියෙන තමන්ගේම වලිගය. ඔය කාල සර්පයටත් ඕක වෙනවයි කියනවා. කාල සර්පයා ඔය මහාමීර පර්වතයේ වටේ ඇවිදිනකොට ඒක විශාල රවුමක්. කාල සර්පයත් හරි දිගයි. ඒ වටේ රවුම ඇවිදිනකොට තමන්ගේම වලිගය පේනවලු පොඩ්ඩක් ඉස්සරහින්. ඉතින් ඒක අල්ලන්න තමයි යොදවන්නේ. කාලසප්පය කරගන්නේ අල්ලගෙන ගිල්ලන. ගිලින තමන්ගේ පරිදි. දන්නේ නැහැ අපිට වෙනස් මේ ගත කරන අමු ගිහි ජීවිතේ තියෙද්දිත් ඕනේ සුද්ධාත්මයකට ඕනේ ධ්‍යාන භාවනාවට යන්න පුළුවන් බව දන්නේ නැති නිසා ඔය අල්ලගත්ත දේ අයිතිවාසිකම් ඉල්ලනවායි කියන එක කොච්චර තුච්ඡද කියන කොච්චර පහත්ද කියනනම් ත්‍රිපිටකයේ කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනේ නැහැ. දේශපාලන කියන වචනේ නැහැ. ඒක සේරම මිනිස්සු අවසන්ඩ ඒ මිනිස්සයා එතන තියලා බැඳින්න, ගැට ගහන්න පසුකාලීන දේශපාලනඥයෝ හදාගත්ත දේවල්. ඒ නිසා අපි යම් තැනක අයිතිවාසිකම් ඉල්ලා හටන් කරනවා නම් අපි වැඩියෙන්ම අයිතිවාසිකම් ඉල්ලන්නේ අපායයන්ට. හැම අයිතිවාසිකම අපි යන්නේ අපායට. ඒන් ගැලවෙන්න අපි හරීම අකමැති. ඒකල අයිතිවාසිකම් ඉන්නවා අපිට අපාය දීර්ඝායුෂ්ක වේවා. ඔය බෝධි පූජා තියෙති දීර්ඝායුෂ වෙන්න හදන්නේ. අපාය යනවා. අපාය තමයි ගිහිල්ලා වැඩිම කාලයක් ඉන්නේ ඊට පස්සේ ඒකෙන් මැරෙන්න යනකොට අම්මෝ මැරෙයි මම මොනවත් කරන්න එපා මට ඉන්න දෙන්න දිගට ඉන්න දෙන්න කීක හටන් කරනවා මේ අපායෙට බුදුදහමසේ සඳහන් කරන්නේ මිනිස්සෙක් දන්නම් කියන සම්පත්තිය කියන එක. මිනිස්සේ දන්න මේක බුද්ධෝත්පාද කාලයක් කියලා. මිනිස්සේ දන්න මම මිනිස්සෙක් කියලා. මිනිස්සේ දන්න මට ක්ෂණ සම්පත්තියක් තියෙනවා කියලා. මිනිස්සේ දන්න මට ඕනෙලක පැවිදි වෙන්න පුළුවන් කියලා. මිනිස්සේ දන්නව නම් මට කල්යාණ මිත්‍රයෝ ඉන්නවයි කියලා. මිනිස්සු දන්නවා මෑහිනේ සද්ධර්මයේ කියලා. මේ ඔක්කොමත් හම්බුනාට පස්සේ ඒ ජීවිතෙත් නිකට අල්ලලා අල්ලේ තියාගෙන චක්කුණු පංචස්කන්ධය හරි දුකයි කිය කිය කතා කරනවා. ඉතින් මේ සම්බන්ධ වෙන්න මිත්‍යා දෘෂ්ටික පිරිසක්. චිත්තාර්ථ සාරිපුත්ත නැත්තම් පොට්ටපාය අපිට දෙනවා පො ඒගොල්ලෝ මොඩියෝ. අපි නම් බුද්ධහමී කට්ටිය දක්ෂයි කියලා. නමුත් බෞද්ධයන්ටයි මේ මිනිස්සුන්ටගේ තේරුම් ගන්න අමාරු නෑ. විනසක් තේරුම් ගන්න අමාරු නෑ තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ තේරුම් ගන්න ඕනේ නැති නිසා අපි කියන අපෝව තේරෙන්නේ නැව ගැඹුරු කියලා පැත්තකට දාන්න පැත්තකට දාන්නේ මොකටවත් නෙවෙයි කාමරේ තියෙන ආසාව නිසා ඒ නිසා තමයි ඇල්ලුවොත් යම් තැනක එතෙන් අහු වෙනවා ඒ අහුවීම නිසා ගොඩාක් විකල්ප තමන්ගෙන් ගිලිහෙනවා කියන බව දන්නවනම් බුදුරජාණන් කියනවා අල්ලවන් পায় බුරුලින් තියලා අල්ලවන් පාදාන කරන්නේ නැතුව අල්ලවන් සුඛනම්ය විදිහට අල්ලපන්. ඒකට කියන්නේ සම්මර්ෂණ කියලා. දැඩිසේ අල්ලන කියනවා පරාමර්ෂණය කියලා. ඒ නිසා කාමේ පරාමර්ෂණය කරන්න එපා. කාමේ සම්මර්ෂණය කරන්න. තමන්ගේ හිතට කාමේ එනකොට ඒක සම්මර්ෂණය කරන මේකේ මුලැමැදාක වශයෙන්. ඒ කියන පශ්චාත්තාප වෙන්න ඕ ඇලි ගදී ගන්න කියනවා ඒක නම් පරාමර්ෂණය කරනවා. කියලා නිසා බුදුජානනාංශ මේක ඉවරන පස්සේ කියනවා මහනි මේ වචන නැතුව මට උඹලට මේක කියන්න බෑ. නමුත් වචන වල කවදා සත්‍ය නැහැ. මම මේ වචන අල්ලන්නේ සම්මර්ෂණ ශාස්ත්‍රයේ. පරාමර්ථන ශාස්ත්‍රයෙන් මම කියන දේ වචන අල්ලන්න එපා. අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා කළ පුරුද්ද භාවනාවක් තියෙනවා. තමන්ගේ අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතින් මේ දවසේ ධර්ම දේශනාවෙත් බලාපොරොත්තු වෙන්නේ කළ පුරුද්දෙන් තියෙන අත්දැකීමට තව ධෛර්යයක් ශක්තියක් බලයක් වේවා කියන අදහසයි. එසේම ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ අරගෙන තිනවා. ධර්මදේශනාව සඳහා තීව්‍ර කරන්න ඉස්සලා අපි මේ කරන ධර්මදේශනාවේ පරණ චාරිත්‍රාක් හැටියට කියන්න කරන්න දෙයක් තියෙනවා නම් විවේචන තියෙනවා නම් මත ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒකට අපි ඊට ප්‍රස්තාව ලබා ගන්නවා. ඒ නිසා කාට හරි මේ ධර්මදේශනාව සම්බන්ධයෙන් කිවිතු කොලෙජ් යමක් තියෙනවා. ඒකට අවස්ථාව ගන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඒත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනා සැසිවාරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු අවකාශයක් නැති නිසා අපි කාථා සජ්ජායනා කරලා දේශනා සැසිවාරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු ඉත්තාවදාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවදාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු